ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. ඉතින් මම ආරාධනා මම ආරාධනා කර සිටිනවා අද යම් දහම් ගැටලු තියෙනවා නම් කමඨහන් සුද්ධ කිරීම සඳහා ඒවා සභාවට ඉදිරිපත් කරන ලෙසට අරුණ මලතුංග මහත්තයාට තරණ ස්මරණයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය. සක්මන් භාවනාවේදී සක්මන් කිරීමේ වේගය කෙසේද? හැරෙන අවස්ථාවේදී ඒ සඳහා නියමිත දිශාවක් හෝ ක්‍රමයක් තිබේද? ඉදිරිය බලන විට ශරීරයේ සිට නියමිත දුරක් තිබේද? හොඳයි කෙසේ නමුත් දැන් සක්මන් භාවනාවේදී ඉතින් මම පොඩ්ඩක් ආග මේ අලුතෙන් පැමිණි යෝගීන්ටත් එක්ක මතක් කරනවා නම් දැන් අපි සක්මනයට ගිහිල්ලා ඉස්සෙල්ලා භාවනාවක් ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව පොඩ්ඩක් සක්මනේ එහාට මෙහාට සක්මන් කරනවා. ඒ හරහා අපි බලනවා කොහොමද මේ සක්මනත් එක්ක යාළු වෙන්නේ නැත්නම් සක්මන කොහොමද පුරුදු කරගන්නේ කියලා. සක්මනේ කොහොමද අදපැලුදු ගම් කොහොමද තියෙන්නේ? කොයි වගේ දිගක් යන්න තියෙනවද දුරක් යන්න තියෙනවද ඉතින් මේ විදිහට අපි සක්මන ගැන යම් වැටහීමක් ඇති කරගන්න එතකොට සක්මනේ මදක් එහාට මෙහාට සක්මන් කළා ඊට පස්සේ එතකොට ඊළඟට තමයි අපි මේ ඇවිදින ඉරියව්වට හිත යොදලා අපේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට ඔන්න අපි වම කියලා ඕනම් හිතේ සටහනක් යොදන්න පුළුවන් ඊළඟට දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා සටහනක් යොදනවා මේ විදිහට වම දකුණ කියලා කෙනෙකුට ඉතින් මේ සක්මන කරගෙන යන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ අපි දැන් ඇත්තටම අනෙකුත් කටයුතු වල නිරත වෙනකොටත් සාමාන්‍ය දිනදා ජීවිතේදීත් අපි සක්මන් කරන සාමාන්‍ය වේගයෙන්ම මෙතෙන්දි භාවිතා කළාට වරදක් නැහැ. ඇත්තටම අපි එදිනදා ජීවිතයේදී සක්මන් කරද්දී ඇවිදිනකොට අපේ හිත තියෙන්නේ වෙනත් දෙයක. දැන් කය සක්මන් කරනවා. නමුත් අපේ හිත වෙනත් වෙනත් දේවල් හිත හිතා නැත්නම් අපි යන්න හදන ගමන ගමනේ පරමාර්ථය ගැන හිත හිතා තමයි අපි සක්මනේ යෙදෙන්නේ. නමුත් මේ සක්මන් භාවනාවේදී අපේ කය පවතින ඉරියව්වේම අපේ හිතත් පවත්වන්න අපි උත්සාහත් වෙනවා. එතකොට වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට අපි ඒ පිළිබඳව දැනුවත් වෙනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. එතකොට අර හිත පිට යනවා නම් විපිලිසර බවක් තියෙනවා නම් අන්න අපි ඒක තවදුරටත් අඩු කරගන්න අපි වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරනවා. සමහරලාට ඔය අතර කාලපරතරයේදී වමයි දකුණයි අතර හුඟාක් සිතුවිලි එන බවත් තේරෙනවා නම් ඔන්න අපිට පුළුවන් මේක දෙකට කඩලා ඔසවනවා, තබනවා කියලා මේ මුළු ක්‍රියාවලියම දකිමින් මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට කරගෙන යනකොට කෙනෙක්ගේ සක්මන નિરાයාසයෙන් සිද්ධ වෙන්න ගත්තොත් ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ හොඳ ආකාරවම දැන් වම් කකුල තියෙනකොට දන්නවා මේ වම් කකුලේ කියලා. දකුණු කකුල තියෙනකොට දන්නවා මේ දකුණු කකුලේ කියලා. ඒ වගේම හිත පිට යන්නෙත් නැහැ. සෑහෙන දුරට හිතේ එකලසක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී පුළුවන් තරම් විස්තර බලන්න උත්සාහත් වෙනවා මේ වම් පාදයේ ස්පර්ශ වෙනකොට කොහොමද Tamanට දැනෙන්නේ? දකුණු පාදයේ ස්පර්ශ වෙනකොට කොහොමද Tamanට දැනෙන්නේ? ඒ කියන්නේ දැන් පොළවේ අපි තුන් වැලි පොළවක නම් මේ වැලි කැටවල තියෙන ගොරෝසු භාවය Tamanට තේරෙනවා. එහෙම නැත්නම් වියලි තැනක් නම් ඒ වියලි ගතිය තේරෙනවා. තෙත තැනක් නම් ඒ තෙත් ගතිය තේරෙනවා. ඉතින් මේ විදිහට අපිට හුඟක් දේවල් වලට අපේ පාදයන් සංවේදී වෙනකොට අන්නේ සංවේදී බව අපි තේරුම් ගන්නවා. දැන් මෙහෙම කරගෙන යනකොට එක්තරා අන්දමකින් අපේ අර පටන් ගත්ත වේගයට වඩා අඩු වේගයක් ඔන්න දැන් පවතින්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇත්තටම මේ අපි කරන සක්මන එක වේගයක් කියලා කියන්න බෑ. ඒ හින්දා එක එක පුජ්‍යලයාගේ භවනාවේ ඉන්න ප්‍රදේශය අනුව ඉන්න අවස්ථාව අනුව එතකොට මේ වේගය වෙනස් වෙනවා. එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් සාමාන්‍ය ඇවිදින වේගයෙන් පටන් ගන්නවා. නමුත් ක්‍රමානුකූලව එයා සක්මනට හොඳට බැහැ ගන්නකොට ඉතින් එයා විස්තර බලන්න බලන්න අන්න විස්තර ඉතා සමීපව ලං වෙලා බලද්දී ඔන්න ටිකක් වේගය අඩාල වෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකවම සිද්ධ වෙනවා නම් කිසි වරදක් නැහැ. හැබැයි ඔක කාලයක් යනකොට ආයෙත් හිත වෙනත් පැත්තකට දියුණු වෙනකොට ඔය වේගය ආයෙත් සාමාන්‍ය අතකට හැරෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා වේගය සම්බන්ධයෙන් මෙන්න මේකයි වේගය කියලා ස්ථිරව කියන්න බෑ. ඒ වෙනුවට Tamanට නිදැල්ලේ කිසිම මේ ආයාසයකින් තොරව, වෙහෙසකින් තොරව යන්න පුළුවන් වේගය තමයි Tamanම තේරුම් ගන්න තියෙන්නේ. ඒ වේගයත් ක්‍රමානුකූලව අඩු වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒකේ මේ ඒ අඩු වැඩිවීම ස්වාභාවිකව සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව කිසිම වෙහෙසක් එහෙම නැත්නම් ඒ පිළිබඳව කිසිම සැකයක් හිතන්න එපා. ඒ තමන්ගේ භාවනාවට අනුරූපව ඒ වේගය පැවැත්වෙයි. අපි ඒක බලෙන් මෙන්න මේ වේගෙම මම පවත්වන්න ඕනේ කියලා උනන් මේ බලෙන් පවත්වන්න යන්න එපා කිසිම වේගයක්. කයට මේ වේගය ගන්න දෙන්න අපි භාවනාව කරගෙන යනකොට අන්න කය දන්නවා දැන් යන්න ඕන වේගය. සතිය දන්නව යන්න ඕනේ වේගේ. ඒ වේගෙන් යන්නයි තියෙන්නේ. ඊළඟට දැන් මේ ප්‍රශ්නේ අහනවා බැලිය යුතු යම්කිසි දුර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඇත්තටම S2 පියාගෙන යන්නත් එපා. ඒ වගේම හුඟක් ඉස්සරහා බලාගෙන යන්නත් එපා. දැන් තමන් මෙහෙම S2 තියාගෙන ඉන්නකොට තමන්ට කිසිම වෙහෙසකින් තොරව යම්සි පේන දුරක් තියෙනවනේ සාමාන්‍ය අඩි 5ක වගේ දුරක් තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මේ අඩි 5ක වගේ ඉස්සරහා දුරක් ඇස් දෙකට පහසුවෙන් බලන්න පුළුවන්. අන්නේ දුර පවත්වගෙන යන්න. ඇත්තටම මුල් කාලේ තමයි ඉතින් ඔයක මේ වැදගත් වෙන්නේ. පස්සේ ඉතින් ඒවා පවා යම් යම් දුරට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නමුත් මුලදී පුරුදු වෙනකොට මේ සාමාන්‍යයෙන් S2 වහන්නෙත් නැතුව හුඟා ඉස්සරහා බලන්නෙත් නැතුව යම් පමණක අඩවන් කරගෙන අඩි 5ක වගේ දුරක් ඉස්සරහා තමන්ගේ සක්මන දිහා බලාගෙන යන්න පුළුවන් පිට පිට වැඩිය තොර බැලෙන්නෙත් නැහැ ඉතින් ওই වගේ මට්ටමක ඇහැ තියාගෙන යන්න පුළුවන්. ඉස්සරහා දුර පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට හැරෙන දිශාව ඇත්තරම ඒකේ වරදක් නැහැ. කොයි දිශාවට හැරුණත් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් සමහර ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා ඉතින් දකුණු පැත්තට හැරෙන එක හොඳයි කියලා. ඉතින් ඒක ඒකත් ඉතින් තමන් බරක් කරගන්න අවශ්‍ය නැහැ. තමන්ට හුරු මොන විදිහද ඒ විදිහට හැරෙන්න. ඊළඟට සක්මනේ කෙලවරට ගිහිල්ලා තාම ආරම්භක යෝගියෙක් නම් එක පාරට හැරෙන්න යන්නත් එපා. මොකද සක්මනේ හැරෙන තැන කියන්නේ අපේ සතිය කැඩෙන්න පුළුවන් තැනක්. මොකද එතන තියෙනවා අර ඉරියාපත සංදියක්. මොකද එතෙන්දී අපි ටිකක් සතිමත් වෙන්න ඕනේ නැත්නම් අපි දන්නේ නැතුව අර මැද අරගෙන ගිය සතිය අග කොනේදී හැරෙනකොට කැඩෙන්න පුළුවන්. ඒ නිසා අග කොනට ළඟා වෙනකොට සක්මනේ කෙලවරට ළඟා වෙනකොට මදක් වැඩිපුර සතිමත් වෙලා ඕනනම් අපිට පුළුවන් ඒ කෙලවරට ගිහිලා නතර වෙන්න. හැරෙන්නේ නැතුව නතර වෙනවා. නතර වෙලා ඕන හිටගෙන ඉන්නවා කියලාත් මෙනෙහි කළා. ඊළඟට බොහොම සතිමත්ව ඒ පියවරක් ගානේ සතිමත් වෙලා කැටි පියවර වලින් හැරෙනවා. හැරිලත් එකපාරට ආපහු එන්නේ නැහැ. අපව මෙහා පැත්ත බලාගෙන හිටගෙන ඉන්නවා මොහොතක්. ඉඳලා ඕන්නම් හිටගෙන ඉන්නවා කියලාත් මෙනෙහි කළා. ඔන්න ආයි නැවතත් මේ පැත්තට සක්මන පටන් ගන්නවා. ඉතින් මේ විදිහට පුළුවන් අපිට මේ සක්මනෙන් يعني කිසිම කොටසක ඉරියව්ව කිසිම ඉරියව්වක නැත්නම් කිසිම කොටසක සතිය කැඩෙන්නේ නැතුව එක දාමයක් වගේ එක නූලකට යන්න මේ නූලකට නිකන් මල් ලමුනනවා වගේ හැම කොටසක් පාසාම සතිය පවත්වගෙන මේ කාර්ය කරගෙන යන්න පුළුවන්. හොඳයි. අවසන් ස්වාමීන් වහන්සේ යෝගාවචරයාගේ දෙවන ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී ඉරියව් මාරු කළ හැකිද? අරමුණ වෙනස් කර නොගැනීමින් පෙරුවන් සරණයි. ඒකත් කරන්න පුළුවන්. එතෙන්දි වෙන්නේ ඇත්තටම දැන් අපි හිතමු ආනාපාන සතිය නම් මූල කර්මස්ථානය. අපි හිතමු මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ අපේ අවධානය තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්න ගමන් අපි හොඳට දැන් ආස්වාසයක් ගානේ දැනුවත් වෙනවා ප්‍රස්වාසයක් පාසා දැනුවත් වෙනවා. හැබැයි දැන් අපිට තේරෙනවා දැන් ඉරියව්ව කලින් තරම් සුවදායක නැහැ. සෑහෙන වේදනාකාරී. ඉතින් ඒත් ටිකක් උත්සාහත් වෙලා බලනවා මේ ආනාපානයේම නැත්නම් පිම්බීම හැකිලිම හැකිලිම කියන කර්මස්ථානයේම අපේ අවධානය තියාගෙන යන්න උත්සාහත් වෙනවා. හැබැයි යම් අවස්ථාවක ඒ ඉරියව්වේ අපහසුයක් එහෙම නැත්නම් ඉරියව්වේ තියෙන වේදනාවක් ප්‍රබලව දැනෙනවා නම් ආනාපාන සතිය කරගන්න බැරි තරමටම මේ ඉරියව්ව දැන් වේදනාකාරී නම් අපිට පුළුවන් ඇත්තටම ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම මේ අරමුණේම හිත තියාගෙන අපේ අවධානය තියෙන නාසිකාග්‍රේ ප්‍රදේශය නිසා එතනම හිත පවත්වගෙන ටිකක් අඩු අවධානයකින් නිකන් හරියට පසුබිමින් කරනවා වගේ පසුබිමින් අපේ ඉරියව්ව මාරු කරනවා ඉරියව්ව මාරු කිරීමට වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව. එතකොට අපේ අවධානය තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේමයි. එතනින් හිතයින් කලේ නැහැ. ඒ වෙනුවට එතනම හිත පවත්වමින් ඒ දිහාම බලාගෙන පසුබිමින් අපි ඉරියව්ව මාරු කරනවා. එතකොට අර ඉරියව් මාරු කිරීම ඇත්තටම බොහොම අඩු අවධානයකින් හැබැයි මේ ලොකු එක පාට ශනිකව කරන්න ගියොත් ඒත් ඒත් බාදයි. ඒ නිසා බොහොම සෙමින් අඩු අවධානයකින් කරන ඉරියව් මාරු කිරීම අපේ ප්‍රධාන අවධානය තියෙන්නේ තාමත් මූල කර්මස්ථානයේ. ওই විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පොඩ්ඩක් අරමුණ මාරු කරලා අපේ අවධානය ආනාපාන සතියෙන් හෝ පිම්බිම හැකිරීමෙන් හෝ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් හෝ ඒ ප්‍රධාන කර්මස්ථානයෙන් මුදවගෙන මේ ඉරියව් මාරු කිරීමට මදක් යොමු කළා. ඉරියව් මාරු කිරීමේ ඒ ක්‍රියාවට අපේ අවධානය යොමු කළා. අන්න ඉරියව් මාරු කරනවා සතියෙන්. එක පාට නෙමෙයි, ශනිකව නෙමෙයි, බොහොම සතිමත්ව ඉරියව් මාරු කරනවා. මාරු කළා ඉවර වෙලා නැවතත් අපි මූල කර්මස්ථානට එනවා. මොකද මේ විදිහට අපි සතියෙන් යුක්ත ඉරියව් මාරු කරොත් ඒ ඉරියව් මාරු කිරීම හරහා ලොකු බාධාවක් එහෙම නැත්නම් ලොකු කැළඹීමක් ඇති වෙන්නේ නැහැ මොකද සතියෙන්මයි අපි මේ වැඩෙත් කළේ අරමුණ මාරු සතිය අඛණ්ඩව තියෙනවා දැන් පළවෙනි ක්‍රමයේදී අරමුණ මාරු නැහැ අපි ඒ අරමුණේම යනවා ඉරියව් මාරු කිරීම නිකම් පසුබිමින් කරන දානවා පැත්තකින් කරලා දානවා එතකොට ඉරියව් මාරු කිරීම හරහා ඊටාම අඩු බලපෑමක් තමයි අපේ මූල කර්මාස්ථානෙට වෙන්නේ. එතකොට මේ ක්‍රම එතනම භාවිතා කරන්න පුළුවන් Tamanට ඉරියව්වන් මාරු කරනකොට. හොඳයි. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ සිතිවිලි දෙස සිහියෙන් බලා සිටමින් ඒවාට නොබැඳී සිටීම පමණක් සිදු කරයි නම් එය භාවනාවක්ද වරහන් ඇතුළේ ලියලා තියෙනවා මෙහිදී රාගසිතක්, ද්වේෂසිතක් ආදී වශයෙන් නම් කිරීමක් සිදු නොකෙරේ. ඇතරම මේ දැන් චිත්තානුපස්සනාවට යනකොට ඒ ශක්තිය එනවා යෝගාවචරයට. මොකද එයා සෑහෙන දැන් නවකයක් වගේ නෙමෙයි ඇතරම චිත්තානුපස්සනාවට එළඹෙන්නේ සෑහෙන අත්දැකීම් සහිතව. හදාගත්ත සතියකින්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඔය චිත්තානුපසනා කොටසදී කියනවා මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං න වදාමි කියලා. ඒ කියන්නේ ඒ කොටසේ ඇත්තම සඳහන් වෙන්නේ චිත්තානුපසනා කොටසේදී. කියන්නේ මේ මුලා වෙච්ච සතියකින් යුක්තනම් ඒ තරම් දියුණු නොවෙච්ච සම්පජඤ්ඤයක් නැත්තම් අන්නේ තැනත්තාට මේ චිත්තානුපස්සනාවේ සඳහන් වෙන කොටස බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ කියනවා. මොකද සිතුවිලි දිහා බලන්න ගිහිල්ලා අපි ඒකට අහු වෙන්න පුළුවන්. සිතුවිලි වල ග්‍රහණයට නැත්තම් සිතුවිලි වල ගොදුරක් බවට අපිවපත් වෙන්න පුළුවන්. අපි මුලදී යම් සතිමත් බවකින් සිතුවිලි නිරීක්ෂණය කරන්න ගියා. නමුත් අපේ සතියේ තියෙන දුර්වලතාවය නිසා අපි දන්නේම නැතුව ඔන්න ඒකට ගොදුරු වුණා. ඒ නිසා මේ හිත දිහා බලන කටයුත්ත ටිකක් පරිස්සමෙන් අපි ඒකට එක පාර්ටම යොමු වෙන්නේ නැතුව යම් පමණකින් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් යම් පමණක සතියක් දියුණු කරගෙන ඒ දියුණු කරගත්ත සතිය තමයි අපේ චිත්තානුපස්සනාවේදී භාවිතා කරන්නේ. දැන් ඒතර ප්‍රශ්නේ අහන්නේ නිකාං සිතුවිලි දිහා විතරක් බැලීම ප්‍රමාණවත්ද කියලා. ඇත්තරම මේ ඒක එක එක ඉතින් Tamanට විවිධ විදිහට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ධම්මානුපස්සනා කොටසේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මේ එන්න සිතවිල්ල ඇති වෙලා නැති වෙලා යන හැට දැකීමත් ප්‍රශ්නයක් නෑ. අනිච්චානුපස්සී අසසිසාමිති සික්කති. දැන් මේ සිතවිල්ල අධ්‍යා බැලුවා. එහෙම නැත්නම් තමන් නිස්කලංකව හිටියා. ඒ ඉන්නකොට ඔන්න සිතවිල්ලක් ආවා. සිතවිල්ලේ අන්තර්ගතයේ තරම් බලන්න ගියේ නෑ. නමුත් තේරුම් ගත්තා මොකද්ද සිතවිල්ලට උනේ. ඔන්න සිතවිල්ලක් මුලින් තිබුණේ නෑ. දැන් ඔන්න හටගත්තා. නමුත් අපේ ශක්තිය නොලබන නිසා අපි ඒකට මුලා නොවීම නිසා ඒ හටගත්ත සිතවිල්ලට වැඩි කාලයක් පවතින්න බැරුව එයාම ෂය වෙලා යනවා. එයාම දුර වෙලා යනවා. අන්න අනිත්‍ය අනිත්‍ය වශයෙන් අන්න Tamanට තේරෙනවා. මොන සිතෙවිල්ලාවත්, රාගයාවත්, ද්වේෂයාවත්, මෝහයක් ආවත්, ඊර්ෂ්‍යාවක් ආවත්, මාන්නයක් ආවත්, කොයි දෙයාවත් අපි ඒක පෝෂණය කරන්නේ නැත්නම් අන්න Tamanට තේරෙනවා වැඩි වෙලාවක් එයාට රැඳිලා ඉන්න බෑ. එයා ඒ යම් හේතුන් නිසා හටගත්තා ඒ හේතුන් වල ශක්තිය තියෙන තාක් ඔන්න අපේ හිතේ රැඳිලා තියෙනවා. හැබැයි අපි පෝෂණය නොකරන නිසා අන්න එයා නැති වෙලා යනවා. එතකොට අපිට එතන ඇතුලාන්තය එහෙම නැත්නම් සිතුවිලි වල අන්තර්ගතය අපි නිරීක්ෂණය නොකලත් ඔන්න සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා කියන අවබෝධය එනවා. අනිච්චානුපස්සී බවක් තේරෙනවා එතකොට. හැබැයි ඉන් එහා ගිහිල්ලා අපිට අවශ්‍ය නම් අපේ නුවණ දියුණු කිරීමක් වශයෙන් එහෙම එහෙම එහෙම හරි නැත්නම් අපිට ටිකක් අරම නිකන් ඉන්න ගියාම ටිකක් කම්මැලි ගතියක් තේරෙනවා නම් අපිට පොඩ්ඩක් ඉන් එහාට ගිහිල්ලා බලන්න පුළුවන් මේ සිතුවිල්ලේ අන්තර්ගතයේ තියෙන්නේ තණ්හාවක්ද නැත්නම් මාන්නයක්ද? එහෙම නැත්නම් දික්තියක්ද? විශේෂයෙන් ඔය පැති තුන තමයි බොහෝ විට තියෙන්නේ. නැත්නම් ලෝභයක්ද තියෙන්නේ. නැත්නම් ද්වේෂයක්ද තියෙන්නේ. මෝහයක්ද තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔය කොයි පැත්තෙන් බැලුවත් අර ඒ එන සිතුවිල්ලේ අන්තර්ගතය දැන් මදක් අවධානය යොමු කරලා බලන්න පුළුවන්. ඒකේ වරදකුත් නැහැ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ ඒ සිතුවිල්ල අරගෙන අපේ ඊතා දීර්ඝ ලෙස විශ්ලේෂණයක් කිරීම නෙමෙයි මේ. කියන්නේ දීර්ඝ ලෙස විශ්ලේෂණය කරනවා කියන්නේ මේ සිතුවිල්ල හුඟා පතුරු ගහලා බලන්න ගියොත් අන්න ටිකක් වෙහෙසයි. මේ හරියේදී ඇත්තටම අපේ සිත විවේකීව තියාගන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ සිතුවිල්ල දිහා තියම් මධ්‍යස්තව දුරස්තව බලනවා. හැබැයි මේ බැලීමේදීම අපිට තේරෙනවා මෙයා නම් රාගෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙයා නම් ද්වේෂෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙයා නම් මුලාවකින් ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් මෙයා නම් මාන්නයක් මුල් කරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ තේරුම් ගැනීමත් වරදක් නැහැ. ඊළඟට ඇතම් කෙනෙක්ට පුළුවන් මේ සිතුවිලි දිහා ඇයි මේ සිතුවිල්ල හටගන්න හේතුව කියලා පොඩ්ඩක් ඒකට මුලට අවධානය යොමු කළා. මේක මේ අනාගත සැලසුමක් සම්බන්ධයෙන් ආපු සිතුවිල්ලක්ද? එහෙම නැත්නම් මං අතීතේ කරපු දෙයක් සම්බන්ධයෙන් ආපු සිතුවිල්ලක්ද? මේ විදිහට අර ඒක හේතුව නිරීක්ෂණය කරන්නත් පුළුවන්. නැත්නම් තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සිතුවිලි අතර තියෙන හිඩස තේරුම් අරගෙන මේවැය තියෙන කියන්නේ එක ඒකකයක් වශයෙන් නෙමෙයි සිතුවිලි දාමයක්. සිතුවිලි සමූහයක් තමයි මෙතන තියෙන්නේ කියලා මේක මේකේ අතර තියෙන හිඩැස් දකින්න පුළුවන් නම්. නැත්නම් මේක එකිනෙකට එකක් නිකන් බැඳිලා තියෙන හැටි එහෙම නැත්නම් එකිනෙකට එකක් ඒ අතර හිඩැස් දකිමින් මේවා එකක් එකක් එකක් පාසා නිකන් සම්බන්ධලා තියෙන හැටි දැකීමෙන් මේක එකක් නොවන බව, එක සිතුවිල්ලක් නොවන බව, සිතුවිලි රාශියක එකතුවක් බව දකින්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ විවිධ ක්‍රමවලට දකින්න පුළුවන්. ඉතින් දැන් මේ ප්‍රශ්නේ අහන්නේ නිකම් බලන් හිටීම ප්‍රමාණවත්ද එහෙම නැත්නම් ඒ නිකම් බලන් හිටීම භාවනාවක්ද කියලා. නිකම් බලන් ඉඳීමෙන් නිකම් බලන් හිඳීමේදී Tamanට තේරෙනවා නම් Taman අහුවෙන්නෙත් නැහැ. සතිය තියෙනවා. හැබැයි මේ බලන් හිටපු දේ වෙනස් වෙලා දුර වෙලා යනවා. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. Taman විශේෂයෙන් මැදිහත් වෙලා යමක් නොකලත් ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කොයි දේ කොයි විදිහට ගියත් වරදන්නේ ඒක තමන්ම තමයි ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථානුකූලව. දැන් මේ ප්‍රශ්නෙට තව මොන හරි උත්තරයක් ඕන නම් අහන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. ස්වාමීන් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නය පළවෙනි කොටස ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා නිවසේදී විනාඩි 30ක් 40ක් අතර කාලයක් සක්මන් භාවනාව සිදු කොට පරයන්ක භාවනාව සිදු කරමි. එම කාලය කොටස් තුනකට වෙන් කර සක්මන් කරමි. මුල් කොටසේදී වම දකුණ ලෙස මෙනෙහි කරන අතර සිත මා තුළටම තබා ගැනීමට එම කාලයේදී හැකිවේ. ඉන්පසු පය ගෙන යනවා තබනවා ලෙස වෙන් කර මෙනෙහි කරන අතර ටික වේලාවකදී පාදය ගෙන යන අවස්ථාව මුළු ශරීරයම පාවී ඉදිරියට යන ආකාරයක් ලෙසත් පාදය බිම තබන විට හිසේ සිටම යම් කිසි දෙයක් ශරීරය තුලින් තදවි පාදයේ බිමට බරකොට තබන බවත් මාරුවෙන් මාරුවට දැනේ. තුන්වන කොටසේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කරන අතර එම අවස්ථා තුන මුලදී එකම චලනයක් ලෙස දැනුණද පසුව පැහැදිලි විරාම සහිත අවස්ථා තුනක් බව දැනේ. පාදයන්ක භාවනාව සක්මනකින් පසුව හිඳ ගන්නා මුල් විනාඩි කිහිපය ඇතුළත හුස්ම සංසිඳී ශරීරයේ එකම කැටියක් ලෙස දැනෙන අවස්ථාවකටපත් වේ. ශරීරයට වඩා පහසු බවක් දැනෙන අතර සිතවිලි පැමිණෙන වාර ගණනද ඊට අඩු බව දැනේ. සිතවිලි නොමැති නිින්ද ගියා වැනි අවස්ථා වක්ද වරින් වර ඇතිවේ. එම නිශ්චල අවස්ථාව ඇතිවන අවස්ථාවත් එයට විනාඩි 5ක් 10ක් ලෙස වශී කර ගැනීම පිළිබඳවත් ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඇතැම් අවස්ථාවල එලෙස විනාඩි 5ක් පවතිවා ලෙස අදිෂ්ඨාන කළද සිතවිලි පැමිණ එය විනාඩි 1කටත් අඩු කාලයකදී බිඳී යයි. එසේ බිඳී යන්නේ අදිෂ්ඨාන කිරීමේ දෝෂයක් ඇති බැවින්ද සක්මන් භාවනාවේ සහ පරයන්ක භාවනාවේ දොස් ඇතිනම් ඒවා කාරුණිකව නිදොස් කර දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි. සක්මන් භාවනාව ගැන මුලින් කියලා තියෙන හින්දා අපි එතෙන්ට යමු වුණොත් ඒක කියනවා කොටස් තුනකට කඩලා මේ තමන් සක්මන කරනවා කියලා. හැබැයි තමන්ට නිකන් හිතෙනවා නම් මුල් කොටසට වඩා දෙවෙනි කොටස ටිකක් නිකන් අමාරුයි ඊට වඩා තුන්වෙනි කොටස වඩා අමාරුයි එහෙම කියලා හිතනවා නම් ඒකෙත් ඒ තරම්ම එහෙම අමාරු කරගන්න උවමනාවක් නැහැ. ඇත්තනම මේ සක්මන මුල් යුගයේදී ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි ටිකක් අවධානය එහෙම සතිය මූලික කරගෙන තමයි සක්මන කරන්නේ. මොකද අපේ හිත හුඟා පිට යනවා. ඒ නිසා හිත පිට යන එක වළක්ව ගන්න අපි පුළුවන් තරම් විස්තර බලනවා. වදින්නේ පාදයේ ස්පර්ශ වෙන්නේ කොහේද? ඇඟිලි වලින් කොයි ඇඟිල්ලද මුලින් ස්පර්ශ වෙන්නේ විලුඹ ස්පර්ශ වෙන්නේ කොහොමද මට දැනෙන්නේ තද ගතියක්ද උණුසුම් ගතියක්ද සිසිල් ගතියක්ද මේ විදිහට নানা ප්‍රකාර විදිහට අපි ඒ සඳහා ව්‍යායාම කරනවා. ඉතින් මෙහෙම කාලයක් කරනකොට මේ ඒ ඒ විස්තරවලම එක්තරාන්දමක විරංජනේ වීමක් එක්තරාන්දමක අඩුවීමක් Tamanටම තේරෙන ගණිවි හැබැයි මේ ඇවිල්ලා නිකන් කම්මැලිකමක් නිසා ආපු දෙයක්වත් Taman කම්මැලිකමක් නිසා අතහැරීමක්වත් නෙමෙයි හිත විසින්ම දැන් අර විස්තර වලින් මෑත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදීත් අපි බලෙන් දැන් මම මේකේ හරියන්නේ නැහැ මේක මේ ඔසවනවා තබනවා ඔසවනවා ගෙනිනවා තබනවා කියලාවත් මේවා කළා මම නැවතත් මෙතෙන්ට යන්න ඕනේ කියලා ගෙනිච්චොත් එතන වැරදි. මොකද දැන් සමන් කාලයක් තිස්සෙම අවුරුදු කීපයක් තිස්සෙම සක්මන් භාවනාවේ හොඳට නියැලුණා. අන්නේ සක්මන් භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි යන්න සිත අර වගේ අරමුණ තුලට බැසගන්නේ නැති ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි ක්‍රමානුකූලව තේරුම් ගත්තනම් එතෙන්දී අපි ඒ தත්තෙට සතියට ඉඩ දෙනවා. එහෙම නැතුව හිත ඒ අවස්ථාවේදී නම් බලෙන් මේ අරමුණ තුලට ශක්තිය යොදලා අපේ වෑයම් කරලා උත්සාහයෙන් අරමුණ තුලට දාන්න අවශ්‍ය නැහැ. ඒ නිසා Taman තේරුම් ගන්න Taman පසු වෙන්නේ කොයි යෝගයේද? ඒ කියන්නේ Taman ආරම්භක යෝගියෙක් නම් කමක් නැහැ විවිධ උපක්‍රම කරලා අපිට පුළුවන් කොහොම හරි අපේ හිත මේ අරමුණේ පවත්ව ගන්න. මොකද එහෙම නැත්නම් හිත වෙනත් බාහිර අරමුණකට යනවා. එතෙන්ද සමාලාවට සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හැකිතාක් මේ මුල කර්මස්ථානය ඇසුරු කරනවා. ඒ සඳහා ඉතින් මුල් කොටසදී අපිට පුළුවන් ඔසවනවා තබනවා විදිහට යන්න. එහෙම නැත්නම් ඊළඟ කොටසදී ඔසවනවා ගෙනියනවා තබනවා කියලා යන්න පුළුවන්. හැබැයි කොහොම ගියත් අන්තිමට මේ මෙනෙහි කිරීම අතහැරලා මෙනෙහි කිරීමකින් තොරව අපිට පුළුවන් නම් මේ වම් කකුල හොඳට ස්පර්ශ වෙනකොට එතෙන්දි දැනෙන දේ දකුණු කකුල ස්පර්ශනකොට එතෙන්දි දැනෙන දේ ඊටාම නිස්කලංකව හිත විවේක කරගෙන ඊටා හොඳින් දැක ගන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් නම් අන්න ඒ තරමට සක්මන සාර්ථකයි. ඒ නිසා මෙනෙහි කිරීම ඇත්තටම අවශ්‍ය වෙන්නේ මුල් යුගයේදී ආයුධයක් වශයෙන් පමණයි උපකරණයක් වශයෙන් පමණයි පස්සේ අපේ ශක්තිය එමෙත හැකියාව වර්ධනය වුණාම ඒක අතහැරලා බොහොම විවේකීව විතර්ක වලින් තොරව කරගෙන යන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඊළඟට පරයන්ක භාවනාවේදී ප්‍රශ්නයක් නගනවා මේ හිත එක්තරා අන්දමක නිකන් හිස්තැනකට ගියා වගේ ටිකක් නිින්ද ගියා වගේ ස්වරූපයක් දැනෙනවා කියලා. Taman හැබැයි එතෙන්දි තේරුම් ගන්න ඕනේ මේ නිින්ද ගිහිල්ලාද කියන එක නම්. කාගෙද දන්නේ ප්‍රශ්නේ. ඔව්. පොඩ්ඩක් එතෙන්දි Taman තේරුම් ගන්න ඕනා මොකද මේ මේ අවස්ථාවේදී ඇත්තනම දැන් හිත සියුම් දැන් අරමුණක් ඇසුරු කරන්නෙත් නැහැ. එතකොට හිත නිින්ද යන්න තියෙන ප්‍රවණතාවය, නිින්ද යන්න තියෙන හැකියාව සෑහෙන්න වැඩි. ඒ නිසා නිින්ද යවා ගත්තොත් තමයි පරාදයි. නිින්ද නිින්ද ගිහිල්ලාද කියන එක තමන් හොඳට පරීක්ෂා කරලා බලන්න. නිින්ද ගිහිල්ලත් නැත්තම් සතියක් තියෙනවා නම් අවදිමත් බවක් තියෙනවා නම් ඒත් Tamanට හොඳට වැටහෙනවා නම් මේ දැන් හිත ආනාපානෙත් නැහැ වෙන සද්දයක්වත් නැහැ, වේදනාවක්වත් නැහැ, සිතවිල්ලක්වත් නැහැ, සිතත් බොහොම නිස්කලංකයි, නිශ්චලයි. හැබැයි අරමුණකුත් නැහැ. ඔන්න ඔහම தත්ත්වයක් තේරෙනවා නම් ඒ කියන්නේ ඒ தත්ත්වය හොඳයි. ඒ தත්ත්වය අදිෂ්ඨාන කළ පවත්න්න බෑ. අදිෂ්ඨාන කරනවා කියන එක ඇත්තටම විපස්සනාවේදී ඒ තරම් අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද දැන් ඔය ඔය අපි යන්න හදන්නේ එක්තරා අන්දමකින් ශුන්්‍යතා නිමිත්ත අපන්හිත කියලා සාමාන්‍යයෙන් කියන ඒවයේ මුල් යුගයේ තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ විපස්සනා එමෙතන් සාමාන්‍ය විමුක්ෂ කියලා කියන්නේ. ඒ වෙයි මූලික අවස්ථාවන් තමයි දැන් ඔය අපිට හම්බ වෙන්නේ. දැන් ඕකේන අප්පනිහිත කියන්නෙම කිසිම අදිෂ්ඨානයක් නැහැ කියන එකමයි. කිසිම මේ ආසාවක් නැහැ. කියන්නේ ඒකට යන්නම තමන් කියන්නේ මට මුකුත්ම ඕනේ මේ ඉන්න தත්ත්වය හොඳටම හොඳයි. මට ධාන ඕනෙත් නැහැ. මට මාර්ගඵල ඕනෙත් නැහැ. මොකක්වත් ඕනේ මේ ඉන්න தත්ත්වය හොඳටම හොඳයි. කියලා සම්පූර්ණ තෘප්තිමත් භාවයක් ඇති කරගත්තා නම් එතන මුකුත්ම අදිෂ්ඨානයක් නැහැනේ. මොකක්ද අදිෂ්ඨානයක් කරනවා කියන්නේ මේ தત્ත්වයේ යම් අසම්පූර්ණ බවක් තියෙනවා. මේ ඉන්න මොහොත ගැන අපි සම්පූර්ණ වශයෙන් සම්පූර්ණත්වයක් නැහැ අපිට. එහෙනම් තෘප්තිමත් භාවයක් නැහැ. අපි ඒ වෙනුවට අදිෂ්ඨාන කරන මේ මට්ටමට වඩා ඔන්න එහා දෙයක් මට ලැබෙන්න. එහා දෙයකට හිතපත් වෙන්න. මොකද මේ වර්තමාන මොහොතේ තෘප්තිමත් නැහැ. දැන් මෙතනදී වෙන්නේ අප්පන්හිත කියන එකේදී වෙන්නේ එහෙම නෙමෙයි අපි ඉන්න මොහොත ගැන 100%ක් තෘප්තිමත්. 100%ක් තෘප්තිමත්. නිසා මට කිසිම දෙයක් ඕමනා නැහැ. මට ඉන් එහා මොහොතක්වත් අවශ්‍ය නැහැ මේ ඉන්න එන්න විදිහ. ඉන්න දැනට හිතේ තියෙන தත්ත්වය මට හොඳටම සතුටුදායකයි. හොඳටම ප්‍රමාණවත්. හොඳටම තෘප්තිමත් කියලා එක්තරා අන්දමකින් එතන ඕනනම් අපිට පුළුවන් හිතට පොඩි විධානයක් දෙන්න. හිතට පොඩි මෙහෙයීමක් කරන්න මේ ඉන්න தත්ත්වය හොඳටම හොඳයි. කියන පොඩි සිතුවිල්ලක් මාර්ගයෙන් හිතට පොඩි මඟ පෙන්වීමක් දෙනවා. දීලා නතර වෙනවා. දීලා සම්පූර්ණයෙන්ම නිශ්චල වෙනවා. සම්පූර්ණයෙන්ම හිත සිතුවිලි වලින් තොර කරගන්නවා. වෙන අරමුණක් ඇත්තෙත් නැහැ. අන්න එතකොට තමයි අතෙන්ට යන්නේ. දැන් මේ අත්දකින්න අපිටම ශුන්්‍යත මට්ටමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිස්තැනක් කියලා අපි සාමාන්‍යයෙන් කියමු. මේ හිස්තැනත් අපි අර වගේ අදිෂ්ඨාන කරන්න ගියොත් වෙන්නේ මේ ඉන්න මට්ටමට ඒ අදිෂ්ඨානයේ බරක්. දැන් මොකද බරක් කියන්නේ දැන් මේ හිත දැන් යන්නේ ඊටාම සියුම් මට්ටමක අරමුණක් පවා ඇසුරු නොකරන මට්ටමක ඒ මට්ටමේදී අපි කරන අනාගතය හා සම්බන්ධ ප්‍රාර්ථනාවක් අනාගතය හා සම්බන්ධ පැතීමක් අනාගතය හා සම්බන්ධ අදිෂ්ඨානයක් ඇත්තටම බරයි මේ හිතට මොකද මේ හිත හරීම නිකං මේ හරීම පවිත්‍ර එහෙම නැත්නම් හරීම සියුම් සිතක් ඒ ඒ ඒ සිතට ඒ සිතන ඒ සිතේ මට්ටමට සිතුවිල්ලක් පවා බරයි. ඒ නිසා අපි හිතලා මුකුත් කරන්නේ හිතලා මුකුත් කරන්නේ නැතුව අපි බොහොම නිස්කලංකව නිකන් gedet වගේ බොහොම නිස්කලංකව සාවධානව ඉන්න එක විතරයි කරන්නේ. මුකුත් නොකර හිටිය තරමට මේක මේ ඉස්සරහට යනවා. මුකුත්ම නොකර හිටිය තරමට. මොකද දැන් අපි මේ කරන්නේ සංස්කාරයන් පුළුවන් තරම් සංසිඳවීමක්. සංස්කාරයන් සුළුවන් තරම් සංසිඳනවා කියන්නේ සිතුවිලි සිතු දැන් අදිෂ්ඨාන කියන්නේ සංස්කරණයක්. අපි ඉන්න මොහොතෙන් ඉඳන් අපි ඉස්සරහට සංස්කරණය කරනවා. දැන් මේ සංස්කරණ නැහැ. සංස්කරණ නැතුව සංස්කාරයන් පුළුවන් තරම් සමනය කරනවා. එතකොට එහෙනම් අදිෂ්ඨාන මුකුත් අවශ්‍ය නැහැ. එනෝ නිකන් ඉන්න විදිහටම ඉන්නවා. වෙන ආරමුණක් ඇසුරු කරන්නෙත් නැහැ. හැබැයි මේ මොහොතක් ගානේ දැනුවත් භාවයකින් ඉන්නේ. අවදියෙන් ඉන්නේ. ඔන්න අපිටම සිතෙවිල්ලක් එනවා. බය වෙන්න දෙයක් නැහැ. දැන් Tamanට විනාඩි 5කට මං ඉන්න ඕනේ වගේ නිකන් හිතන් හිටියට ඒක දැන් උනේ නැහැ. ඔන්න සිතෙවිල්ලක් ආවා. ප්‍රශ්නයක් නැහැ. ඒ සිතෙවිල්ල දිහා බලනවා. මේ සිතුවිල්ලෙන් චිත්තානුපසනා මේ විදිහට ඒ සිතුවිල්ල කොහොමද හටගත්තේ වෙනස් වෙලා යන හැටි නැති වෙලා යන හැටි විශේෂයෙන් නැති වෙලා යන හැටි ඔන්න බැලුවා බැලුවට පස්සේ ආයෙ නැවතත් අර හිස්තැනට එනවා ඉතින් මේ විදිහට අර මේක දකින්න දකින්න එන එන සිතුවිල්ලක් පාසා දකින්න දකින්න ඒවා ෂය වෙලා යන්න යන්න තමයි මෙතන ශක්තිමත් වෙන්නේ මේක අපිට හිතලා මේ කාලය දීර්ඝ කරනවා වෙනුවට මේවා ක්‍රමානුකූලව දුර වෙලා යන්න හැරලා මේවා දුර්වල වෙලා යන්න හැරීම තමයි මේ කාල පරතරය වැඩි වෙන්නේ. මේක තමයි යන්න තියෙන ක්‍රමය. හොඳයි. හොඳයි ලිඛිත ප්‍රශ්න අවසానයි නේද? ඔව් ලිඛිත ප්‍රශ්න අවසానයි කාට හරි මොන හරි වෙනත් තමන්ගේ භාවනාවට සම්බන්ධයක් තියෙනවා නම් අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මේ පෙර දවසක ලැබුණු උපදේශ පරිදි සක්මන් භාවනාව මෙනෙහි කිරීමකින් තොරව මෙනෙහි කිරීමක් නැතිව මම මේ දවස්වල කරගෙන යනවා. ඔව්. වටපිට බලන්න කිව්වා රූප ශබ්ද ඇහුණක් කමක් නැහැ කිව්වා. ඉතින් මම දැන් ඒ විදිහට යනකොට ටිකක් දුර යද්දී දැන් කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන මෙනෙහි කරමින් යන්නනේ. ඔව්. ඉතින් මේ මගක් යද්දී ආපහු මෙනෙහි වෙන බවක් මට දැනෙනවා. අහහ. ඊට පස්සේ දැන් එතනදී දැන් මෙනෙහි කරන්න නොකරන යන්න ඕන කියලා මම එතනදී ඇවිදිනවා ඇවිදිනවා කියලා හිතමින් යනවා. මේ මෙනෙහි කරනවා දැන් දකුණවම ඔසවනවා තබනවා එහෙම නැත්නම් ඇවිදිනවා කියලා විතරක් හිතමින් යනවා. ඉතින් ඇත්තටම ඔබ වහන්සේගේ මේ උපදේශ මට හරියට වටිනවා මේ මොකද දැන් මම මේ දක්වා ඒ සක්මන් කරලා තියෙන්නේ හරි අපහසුයි. ඒ කියන්නේ කකුල් දෙක දඬු කරගෙන නිකන් හරි කායික මානසික වෙහෙසක් ඒ සක්මනින් පස්සේ මට දැනিলা තියෙනවා. ඉතින් උපහාසයේ උපදේශ පරිදි දැන් නිදහස් වෙලා. ඒ දැන් කායික මානසික අපහසු බොහෝ දුරට කියන්නේ හොඳටම අඩුයි කිව්වොත් හරි. ඒ ඒක ගැන මට සතුටක් ඇති වෙනවා. නමුත් මම අර ඇවිදිනවා ඇවිදිනවා කියලා හිතමින් යන්නේ එකේ අඩුවක් පාඩුවක් වැරද්දක් තියනෝද කියලා මට දැනගන්න අවශ්‍යයි. හොඳයි. ඒ කියන්නේ අර තාම තමන්ගේ හිත පුරුදලා තියෙන්නේ මෙනෙහි කිරීමක් සහිතව යන්න නිසා තාම සම්පූර්ණයෙන් මෙනෙහි කිරීම අත්හැරලා යන්න අමාරුයි නමුත් දැන් මෙනෙහි කිරීම දැන් අඩු වෙලා තියෙනවා. දැන් ඔසවනවා, ගෙනිනවා, තබනවා කියලා මෙනෙහි කරනවා වෙනුවට නිකන් මොකද දැන් කරන්නේ? මේ ඇවිදිනවා. හරි, කමන්නේ. ඇවිදිනවා, ඇවිදිනවා කියලා වෙන කරගෙන යනවා. ඉතින් ඕක දැන් තවදුරටත් හිත ඔය මට්ටමට සිවුම් වෙනකොට, ඔය මට්ටමට එනකොට Tamanටම ටික කාලයක් දැන් ඔහම යන්න ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට ගිහිල්ලා ටික කාලයක් යනකොට තේරෙයි මේ ඇවිදිනවා කියන එකත් ඕනේ නැහැ. ඒක Tamanටම තේරෙයි. මේකත් බරක්. ඉතින් ඒකත් අතහැරලා දාන්න. ඒකත් අතහැරලා නිකන් ඔය දැනෙන දේත් එක්ක විතරක් යන්න. ඒ කියන්නේ අපේ හිත පුළුවන් තරම් විවේක වෙච්ච තරමට, පුළුවන් තරම් නිදහස් වෙච්ච තරමට, නිස්කලංක වෙච්ච තරමට ඒ තරමට සුවයක් තියෙනවා. ඒ තරමට මානසික සහනයක් තියෙනවා. හැබැයි අපි එහෙමයි කියලා හිතට අනවශ්‍ය දේවල් හිත හිතා යන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ මේ පාදයන් වල ස්පර්ශයේ හිත යොදාගෙන යන්නේ. දැන් බලන්න කාලයක් එහෙමත් කරන්න. දැන් මේ දැන් ඉන්න අවස්ථාවේදී ඇවිදිනවා ඇවිදිනවා කියලා කරගෙන යනවා. තව ටික කාලයක් ගිහිල්ලා ඒකත් අතහැරලා එහෙම මොකක්වත් මෙනෙහි කිරීමක් නැතුව හුදු දැනීමත් එක්ක යනවා. ඒ දැනීමත් එක්ක යද්දිත් Tamanට තේරෙයි දැන් මේ අරමුණුත් එක්ක ඉන්න එකත් අමාරුයි. ඊට පස්සේ බලන්න මේ අරමුණත් නොදී ඒ තරමට යන්න පුළුවන්. ඒ හින්දා එහෙම ක්‍රම දැන් දැන් මම ඉස්සරහා ටිකකුත් එක කිව්වේ ටික ටික ටික ටික මේ මට්ටමට යන්නයි තියෙන්නේ. ඔව්. දැන් මෙච්චර කල් දැන් මේ භාවනාවේ ඇත්තටම මේ ලොකු අපහසුවකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ අන්තිමට කකුල් රිදෙනවා. නිකන් කයටත් වෙහෙසයි. කයට වගේම මනසටත් වෙහෙසයි. දැන් අර එහෙම නිකන් නිදහසේ යන නිසා ඒ වෙහෙස දැන් නැහැ. ඔව්. ඉතින් මේ එහෙමනම් තව ටිකක් අර විදිහට ඇවිදිනවා ඇවිදිනවා කියලා. ඊළඟ පොඩ්ඩක් කරලා ඊට පස්සේ ඒකත් ඒකත් අතහැරලා බලන්න මේ දැනීමත් එක්ක බොහොම විවේකීව යන්න පුළුවන්ද කියලා. ඒකටත් ක්‍රමානුකූලව දෙන්නත් එන්න පුළුවන්. දැන් මමත් ඉස්සර වෙලා පුරුදුලා තිබුණේ අර එක්කෙනෙක් කියලා තිබුණු විදිහට අවස්ථා තුනකට යන්නනේ. දැන් පැයක් සක්මන් කරනවා නම් ඒ අපිට ලැබිච්ච ලැබිලා තිබිච්ච උපදෙස් අනුව මෙහි මෙහි තියෙන නෙමෙයි ඒක ලැබුණේ. ඉතින් මේ මුල් විනාඩි 20 දකුණ වම කියලා ඊළඟ විනාඩි 20 ඔසවනවා තබනවා කියලා ඊළඟ විනාඩි 20 ඔසවනවා ඉදිරියට යවනවා තබනවා කියලා. ඉතින් දැන් එහෙම මුකුත් නැතුව දැන් මේ ඇවිදිනු ඇවිදිනවා කියලා ටිකක් කමන්නේ ඊට පස්සේ ඒකත් දාන්න. ඒකත් අතහැරලා මේ දැනීමත් එක්ක යන්න. එහෙයි සම්හා. හොඳයි. හොඳයි. ඔසරයි සම්මාස ඔබ වහන්සේගේ උපදේශ අනුව මම චිත්තානුපස්සනාව කරගෙන යන්නේ. ඔව්. ගිය සැරේ උපදේශ අනුව මේ හිත උදාසව තියලා එන සිතුවිලි දිහා බලාගෙන ඉන්න කියලා ඒවා මෙනෙහි කරන්න කිව්වා. ඔව්. ඒක මට ලොකු අභියෝගයක් වුණා ඒ වෙලාවේ. ඔව්. කරගන්න බැරි වෙයිද කියලා. ඊට පස්සේ එහෙම කරගෙන යනකොට ඒක කරගන්න පුළුවන් වුණා. දැන් මගේ මට ඊට වඩා මේ ශක්තියක් ඇවිල්ලා තියෙනවා මේ එදිනෙදා වැඩ කරනකොට ඒ වැඩවලදී එන රාගය, ද්වේෂය, වැටි නිමිද්ද මානේ ඒ වගේ අවස්ථාවල් එනකොටම හිතට එනවා සිතවිල්ල මේක වැරදි වැඩක් මේක එන්නේ වෙනවා. හොඳයි. මේ වෙලාව අයින් කරගන්න පහ කරගන්න හවස් පුළුවන් වෙලා තියෙනවා. ඔව්. ඉතින් මට ඊට පස්සේ කොහොමද? ඔව් ඇත්තටම කියන්නේ චිත්තානුපස්සනාව පටන් ගත්තාම කියන්නේ පටන් ගත්ත යුගයේදී ඔන්න ඉතින් ටික කාලයක් අපි මේ ඉඳගෙන ඉඳද්දී නැත්නම් සක්මනේදී ওই දේ කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම මේ චිත්තානුපස්සනාව පැතිරෙන්න ඕනේ මුළු ජීවිතේටම. කියන්නේ එදිනදා කටයුතු වලට එහෙම නැත්නම් අපේ අවදි වුණ මොහොතේ ඉඳන්ම හිත දිහා සැලකිලිමත් වෙන්න ඕන. අවදි වුණ මොහොතේ ඉඳන්ම හිත හිත දිහා බලන්න ඕන. මොකද චිත්තානුපසනාවක් කියන්නේ හිත දිහා බලීමනේ තියෙන්නේ. අපි ඒක මේ ඉඳගෙන විතරක් කළ වැඩක් නැහැ. කියන්නේ පරයන්ක භාවනාවදී විතරක් නෙමෙයි ඒක කරන්න ඕනේ. මේ අවදි වුණ මොහොතේ ඉඳන්ම දැන් අපි හිත පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි ඉස්සරම නම් ඔන්න භාවනා කරන්න දවසක් වෙන් කරගෙන ඒකෙත් ඔන්න පැයක් වෙන් කරගෙන ඒක පැය විතරයි භාවනා කරන්නේ. ඊළඟ පැය ගැන ඊළඟ කාලය ගැන ඒ තරම් තැකීමක් නැහැ. දැන් එහෙම බෑ. දැන් පුළුවන් තරම් භාවනාව හොඳට කෙරෙන්න කෙරෙන්න මේ භාවනාව හොඳට මුළු ජීවිතේටම පැතිරෙනවා. එතකොට නිකන් ස්වාභාවික දෙයක් බවට පත් වෙලා. අනිත් වැඩ කරද්දිත් හිත දිහා බලන් ඉන්නේ. කියන්නේ දැන් තමන් වෙන වෙන වැඩ කරනවා. හැබැයි හිත පිළිබඳව දැනුවත්. මේ වැඩේ හරහා මගේ හිතට මාන්නයක් එනවද? මේ වැඩේ හරහා මගේ හිතට නිකන් විපරිසර වීමක් එනවද? නැත්තම් මේ වැඩේ හරහා මගේ හිතට දෘෂ්ටියක් එනවද? මේ වැඩේ කරන වැඩේ හරහා නැත්නම් හිත මුලා වෙලාද? කියලා අර හිත පිළිබඳව අවධානයෙන් තමයි කරන වැඩෙත් කරන්නේ. එහෙම විදිහට යන්න. එතකොට තමයි හොඳට තව කියන්නේ අර අනිකුත් අවස්ථාවලදීත් හිතට එන්න පුළුවන් කෙලෙස් අපි තේරුම් ගනිමින් ඒකට අහු නොවි යන්න අන්න අවස්ථාව සැලසෙනවා. චිත්තානුපස්සනාවට එන්නේ කායානුපස්සනාව. ඔව්. වේදනානුපස්සනාව කරලා ටිකක් හිත දියුණු කරගෙනයි චිත්තානුපස්සනාවට එන්නේ කියලා ඔබ හිතේ දැන් දේශනා කළේ. ඔව්. ඉතින් දැන් මම කායානුපස්සනාව උදේරී පිම්බීම හැකිලිම ඕක සෑහෙන කාලයක් බලලා කොහොමවත්ම බලන්න බෑ මේ හිතවිලි හින්දා. කුමන හේතුවක් හෝ නිසා මේ සිතවිලි වැක්කිරෙනවා. හිතේ එනවා නේ සිතේලි වැක්කෙන. එතකොට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. සතුරාම සතුරගේම කරේ නගින්නා වගේ තමයි මේ සිතීලි දෙස බලාගෙන සිතීලි පාලනයක පාලනයක් නෙවෙයි සිතීල වලට මුහුණ දීම. සිතීලි එනකොට සිතීලි දෙසම බැලීම පුරුදු කරගෙන යන්නේ. එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, කරලා ටිකක් දිනු කරලා ආපු තත්ත්වයක් නෙවෙයි චිත්තානුපස්සනාව මම අහුවෙත් පස්සේ මේක භාවනාවක්ද කියලා ඒ කියන්නේ බැඳෙන්නේ එන සිටිවිලි වලින් බේරෙන්න බැරි කමින්දා සිටිවිලි වලට නොබැඳී ඉන්න උත්සාහ කරන්නේ. උපාදානිය නොකර ඉන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සිටිවිලි එන ප්‍රමාණය වැඩි ඒව ඔස්සේ යන්න ගියාම භාවනාවක් කරනවා තබා ඉඳගෙන ඉන්නත් බැරි තරම් මේ සිතිවිලි එච්චර වැඩි. ඔව්. ඉතින් අපි දන්නේ චරිත ලක්ෂණ එක එක්කෙනාගේ එක එක විදිහට ඇති. ඔව්. ඉතින් ඒක නිසා මගේ මම මගේ ප්‍රශ්නේ වුණේ එහෙම දිනු කළ ආපු තත්ත්වයක් නෙවෙයි මේ සතුරා පාලනය කරගන්න සතුරාට මුහුණ දෙන්න බැරිකම නිසාම සතුරාට නොබෙඳී ඉන්න එයාවම බලලා එයාට නොබෙඳී ඉන්න යන ක්‍රමයක් මං ගෙනියන්නේ ඒකයි මට ප්‍රශ්නේ වුණේ මම චිත්තානුපස්සනානු ඒ වගේ රාග සිතක්, මෝහ සිතක්, ද්වේෂ සිතක්, විරාගී සිතක් එහෙම නම් කරගන්නත් මට බෑ. මොකද දැනට එන සිතවිලි වල වේගය බැලුවාම අර විදියට නම් කිරීමත් සිතවිලි වලට තවත් අර වඳුර පයින්න වඳුරට ඉනිමන් තියනවා වගේ. ඒ හින්දා කිසිම සිතවිල්ලක් නැතුව ඉන්න තමයි මම ඒ දිහා බලලා නොබැඳී ඉන්න වීර්ය කරන්නේ. ඉතින් ඒකයි මට ප්‍රශ්නේ උනේ මේක මේ හිතුවක්කාර වැඩක් කිව්ලා මේක භාවනාවක්ද කියන ප්‍රශ්නේ. දැන් ඕක හරහා මේ අපිටම ටිකක් වෙලා ගියාට පස්සේ මහත්තයාට තේරෙනවද සිතුවිලි වල අඩුවක් වෙලා තියෙනවයි කියලා? එහෙමයි එහෙමයි. ආ. එහෙමයි. කමන්නේ. ඒ කියන්නේ Tamanට නිකන් උපක්‍රමයක් වශයෙන් Tamanට තේරෙනවා නම් මේ දැන් එන සිතුවිලි මගේ කරගන්න නැතුව හැබැයි ඔහේ නිකන් බලන් ඉන්නවා. මුකුත්ම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතුව ඔහේ නිකන් බලන් ඉන්නවා. හැබැයි එතකොට එතකොටත් නිකන් අපි දැන් වෙලා තියෙන්නේ එන සිතුවිලි හැම එකක්ම අපෙන්ම සමයි ශක්තිය උරාගන්නේ. දැන් අපි දැන් මේ දැන් මහත්ය කරලා තියෙන්නේ එහෙම දෙයක් කරන්නේ නැතුව ඔහි ඉන්නවා නිකන්. ගලක් ගලක් වගේ ඉන්නවා. ඒගොල්ලෝ දැන් ඒ ඇවිල්ලා ඉතින් අපෙන් ශක්තිය උරා ගන්න විදිහක් නැතුව ඒගොල්ලොම ටිකක් අඩපණ වෙනවා. ඒගොල්ලොම ටිකක් දුර්වල වෙනවා. අන්න ඊට පස්සේ ඒ කියන්නේ Tamanට වැටහෙනවා නම් මේ ක්‍රමේ හරහා අර සිතුවිලි වල තිබිච්ච ප්‍රබලත්වය ටිකක් අඩුයි දැන් කියලා තේරෙනවා නම් මේකේ හොඳටම කරන්න පුළුවන් පසු කාලේ හොඳට සතියක් දිනුනාට පස්සේ. ඒ නිසා මේ මේකේ තියෙන ප්‍රබලත්වය අඩු වුණාට පස්සේ නැවත කායනුපසනාවකට දාන්න. කියන්නේ හුස්ම රැල්ලකට හරි පිම්බීම හැකිලීමකට හරි නැත්නම් වේදනාවකට හරි එහෙම දාලා තමයි අර හොඳට හිත අරමුණත් එක්ක මොහොනට මොහොනලා ඉන්න පුළුවන් හැකියාව මේ අරමුණත් එක්ක හොඳට මේ සමපාත කරගන්න පුළුවන් හැකියාව ඇති වෙන්නේ ඒව හරහා. ඊට පස්සේ තමයි අපි ප්‍රමාණිකෝලව චිත්තානුපසනාවට යන්න පුළුවන්. ඒ නිසා දැනට නිකන් උපක්‍රමයක් වශයෙන් ඕක කරන්න. කළා මේකෙන් යම් පමණක අඩපණ වුණාට පස්සේ එමනම් නැවත මේ පිම්බිම හැකිලීමට හෝ නැත්තම් දැනට මූල කර්මස්ථානයේ වශයෙන් තියෙන යම් අරමුණක් තියෙනවානේ ආනාපාන සතිය හෝ එතෙන්ට දාලා හැබැයි සතිය දියුණු කරන්නම වෙනවා. ඒ කියන්නේ මෙතන හරහා සතිය දියුණු වීමක් එච්චර වෙන්නේ නැහැ. මේක නිකන් උපක්‍රමයක් පමණයි. සතිය දියුණු කරන්න අපි අරමුණක් ගානේ කියන්නේ උපේක්ෂා සහගත નિરાයාසයෙන් සිද්ධ වෙන මේ ආනාපාන සතිය වගේ අරමුණක් ඇත්තටම හරිම වටිනවා මේ අපේ විතර්ක අඩු කළා සතිය දියුණු කරගන්න. සතිය නිකන් මුවහත් කරගන්න. ඊට පස්සේ යන්න අතෙන්ට දැම්මනම් වැඩේ හොඳට වෙදෙනවා. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. එහෙනම් අද වෙන විශේෂ ප්‍රශ්න නැහැ. හොඳයි. එහෙනම් පෙන්වන්නේ අද අපි විනාඩි 50ක වගේ කාලයක් එතකොට ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. ඉතින් නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවක් සඳහා මෙම ස්ථානයේ මුණ ගැසෙනවා. ඉතින් තව ඉදිරි කටයුතුත් මේ පින්වතුන් තමන්ගේ ශක්තිපමණින් උනන්දුවෙන් වමනාවෙන් ඉදිරියට කරගෙන මේ තමන් වඩනා භවනාව දිනු කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්නා හැටියට මතක් කරගෙන මතක් කරලා සිටිනවා. සිළු දනාටම තෙරුවන් සරණයි.